තමයි අපි කටිකාගත පරිදි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක්. ඒකේකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ ප්‍රශ්නෙන් පටන් අරගනිමු. නමුත් හතර වාරයේදී මතිමතාන්තර ප්‍රශ්න ඉදිරිපත් වෙනවා නම් ඒක ඍජුව සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මයෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි ලිඛිත ප්‍රශ්නේ භාවනාදී සිදුවෙන කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංකාර වන්නේ මොනවාදයි කර්මයන් පැහැදිලි කර දෙන්න මැනවි. සංඛාර කියන වචනේ සඳහන් කරන්නේ මේ මේ කියන පසුබිමේ අදුම ලංසෝ කියන එක. කාය සංස්කාර කියන එකනේ කයක් සජීවී වෙන බවට දෙන අදුම ලංසෝ තමයි හුස්ම ගන්න එක. හුස්ම ගන්න මතින් අතපය හොල්ලනවා විවිධ ක්‍රියා කරනවා ඒ ඔක්කොම ඔක්කොම කාය සංස්කාරමයි. නමුත් නැතුවම බැරි අත්‍යන්ත වූ කාය සංස්කාරය වශයෙන් පෙන්වන්නේ උෂ්ම ගැනීම. ඒක නැතුනොත් කාය නැතිවම මරණවා කියලා කියන නිසා. ඒක නිසා භාවනාදී සිටින කාය සංස්කාර කියලා කිව්වහම අඩුම එක තමයි ආස්වාද ප්‍රසවාසයේ ඒක ඔය මේ සුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින තෙරින්නාංශේ මතක් කරනවා ඒක සර්වඥාංශ අනුමත කරනවා ඊට එහා කය හෙල්ලෙනේ වාතපය හොල්ලෙනේ ඔක්කොම කාය සංස්කාර වලට වැටෙනවා. ඒක නිසා එක තැනක සඳහන් කරලා තියෙනවා ධර්ම දේශනා කරනකොට අතපය හෙලීම් කරන්න එපයි කියලා. විශ්වජාන වහන්සේ බණ කියනවා වගේ ඒ ධර්ම ගෞරවයෙන් යුක්තව බණ කියන්නේ කියලා. ඒ බණ දේශනා කරනකොට අතපය හෙලීම් ඒවට කියන්නේ සංස්කාර කියලා. අය අත හත් සංඛාර වචී පාද සංඛාර කියලා කියනවා. සමහරුන්ට ඒ අත විතර මෙහෙල්ලෙන්න පටන් ගන්නවා. බෙල්ල එක එක එක එක සමහර චරිත ගැටි ලක්ෂණ තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ මේ යුව ක්‍රියා කරනවා. හැබැයි මේ හුස්ම ගැනීම මාත්‍ර තමයි ඒව සිද්ධ වෙන්නේ. හුස්ම ගන්න නැත්නම් ඒක කක්ක සිද්ධ වෙන්නේ නැහැ. අඩුම අඩුම ලංසුව වශයෙන් පෙන්වන්නේ කාය සංස්කාරවල ආසව පස්වද දෙක නමුත් භාවනා කරගෙන ඉන්න වෙලාවදී සමහර ලාවට චේතනා සංඛාර කියලා කියන්නේ ඇත්තම සචේතනිකව සිදුවෙන වැඩක්. ඒ සචේතනිකව ඉස්සරහට පස්සට නැමෙනවා, වැළෙනවා, අතපය හොල්ලනවා, මේ මොනවා සිද්ධ වුණත් ඒක කාය සංස්කාර. ඉතින් සම්බ කාය පස්සම්බයං කාය සංඛාරං කියලා මේ අතිපට්ඨාන සූත්‍රයේදී සර්වඥාන්සේ මේ පස්සම්බයත් එක්කයි මේ කාය සංඛාර කතා කරන්නේ. යෝගාවචරය ක්‍රියාකාරී සසේසින් උත්සාහයක් ගන්නවා මෙන්න මේ ක්‍රියාකාරකම් නතර කරන්න. සංස්කාර නතර කරන්න. ඒ නිසා සියලුම ආරම්භයේදී සියලුම ක්‍රියා නතර කළා ආස්වාද ප්‍රසවාසයේ විතරක් සිද්ධ වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ මතම මානසික කාර්ය පවත්වගෙන යන එකයි පරිහර භවනා කියන්නේ. නමුත් අතර වාරයේදී වේදනාව නිසා යම් යම් දේවල් නිසා අපි කය කොල්ලනකොට එහෙම නැත්නම් කනින් අහනකොට නාසයෙන් ගඳ බලනකොට මේ සෑම වෙලාවකදීම සංකර සංස්කාර සිද්ධ වෙනවා. කාය සංස්කාර අර සරල ආශාස ප්‍රසවාසයෙන් විවිධාංගීකරණයක් සිද්ධ වෙනවා. විචිත්‍ර වීමක් සිද්ධ වෙනවා. සංකර වීමක් වෙනවා. එතකොට සතිය අපහසුසපත් වෙනවා. සතිය ලේසි සතියට ලේසි එක වැඩක් කරනකොට ඒකේ බලාගෙන ඉන්න එක විතරයි. සංකරතාවලදී සතිය විහෙතටපත් වෙනවා. නමුත් ඒක උඟක් වෙලාට මේ වාක්‍ය අදාළ වෙන්නේ ආධුනිකයට. පුරුදු කරපෙන්නාට එක්කෝ ඒ සිදුවෙන සංස්කාර વિશે නොසලී සිටීමට පුරුද්දක් හෝ විවිධ රාමයේ ක්‍රියා රාශියක සත්‍ය පිළිචීමට පුරුද්ද කියන කෙනාට ඉච්ඡර පද බල බලපෑමක් වෙන්නේ එතකොට එදිනදා වැඩ කරනකොට උනත් සත්‍ය පිළිචවන්න පුළුවන් එතකොට පරියන්කත් එක්ක බලනකොට සක්මණේදී ආශ්‍රව ප්‍රසාරයේ තිබියදී සචේතනිකව පරි එසවීමේ යැවීමට දිව නැත්නම් වම දකුණු වශයෙන් කරනවා ඒ ඔක්කොම කාය සංස්කාර වලට වැටෙනවා එදින්දා වැඩ කරනකොට අපි සම්පූර්ණ සියලු ක්‍රියාකාරකම් සිදු කරන ගම පුළුවන් තරම් සතිය ආලෝක යටතේ කරන්න උත්සාහ කරනවා ඒ නිසා කියනවා ආධිමිකයා විතර වැඩ එදිනෙදා වැඩ කරනකොට සතිය පිහිටවනකොට පුළුවන් තරම් නැවතිල වැඩ කරන්නයි කියලා වඩා ප්‍රකට දේ චේතනා සචේතනිකව සිද්ධ වෙන දෙයක සතිය මෙහෙවන්නේ කියලා. ආ මානසික කාර්ය මෙහෙවන්නේ කියලා. එහෙම කරගෙන කරගෙන යන සතිය හොඳට සාහව වෙනකොට අනිකුත් අවශේෂ ක්‍රියා පිළිබඳව සතිය පහළ වෙන්න පුළුවන්. ඒ නිසා කාය සංකාර කියන එක මේ පස්සම්බනේ පැත්තට සංසිද්ධිය පැත්තට යනකොට අපිට සිද්ධ වෙන්නේ අඳු මේක ගන්න අඳු මේක වෙන්නේ ආස්වාද ප්‍රසආස ඊළඟ වාචී සංඛාර කියලා අඳු මේක වෙන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක විතක්කේ කියලා කියන අරමුණකට හිත නංවන එක ਵਿਚාරය කියලා කියන්නේ ඒක රස බලන එක. applying thought and discursive thought කියලා එක මේ සමාජීය ඉස්සර දාලා තියෙනවා. ඒ කියන්නේ අපි කෑම මේසක් ඇස්ලා තියෙන එකක අපි ගියාට පස්සේ මේ මේසෙ තියෙන ඔක්කොම එකවර කෑමකට අපිට හිත දෙන්නේ. ඒකෙන් වඩාම රසමස උලට රසමස උලට හිත නංවනවා අපි. ආ මේ මේක මේකක් තියෙනවා නේද කියලා. ඊට ඒ ඒ වගේ තමයි අරමුණට හිතනම්මන එකට කියනවා බොහෝ අරමුණ තියෙනවා කියන එකයි පසුබිම මේ කියන අදහස. ඒකකොට ඒ කාරණාවට හිතනම්මන ඒක විචක්ක වෙනවා. ඊට පස්සේ ඒ ඒ අරමුණ රස බලනවා අනිත් වෙයි වෙන් කරලා. ඒක කියන විචාර බුද්ධිය කියලා. විමසුන් නොන එචා විචක්කේ යොමු කරපු දේ තමයි රස දැනෙන්නේ. අනෙක් දේවල් අපි විචක්කයෙන් එක දෙයකට යොමු කිරීමෙන් අනිත්ව ප්‍රතික්ෂේප කිරීම සිදුවෙන සිද්ධ වෙන එක අපි දන්නේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් තෝරනවා කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප වීමක් වෙනවා. ඒකේ තෝරන කෙනාට තේරෙන්නේ මොකද අර Taman තෝරන දේ තියෙන දැඩි සෘෂ්ණාව නිසා. ඒකේ ඇති අවිද්‍යාව නිසා මේ එකක් තෝරනවා කියන්නේ මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ඉතින් සතියේ නිසා කියනවා choiceless awareness කියලා. තෝරනවා නම් දැනගන්නේ කියලා මේ ත්‍රිදීම නිසා ප්‍රතික්ෂේප වෙන ටිකක් මෙහෙම තියෙනවායි කියලා පසුබිමේ. ඒකකොට සතිය මේ දේ තෝරපු දේ අනිත් දේ තෝරලා අයින් කරපු දේ මේ තෝරලා ගත්ත දේ මේ තෝරලා අයින් කරපු දේ කියලා අන්නේ පසුබිම සාපේක්ෂතාවයේ පේනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි වචනක් ගහුවොත් දෙකියට ඒකේ මැද තියෙන හොඳට ස්පොට්ලයිට් එක ඊට පස්සේ ලොකු රවුමක් තියෙන ආලෝක වෙච්ච අනික හරි අන්ධකාරය. ඉතින් අපි යමක් highlight කරන්න ඕන නම් අර මැද්දෙන spotlight එක ටික දානකොට අනිත් සියල්ලම අන්ධකාරයන් නිසා ඇහැ ගැටෙන්නේ අර ස්පොට්ලයිට් එක එකට විතරයි. අනිත්වල නැති වෙනව නෙවෙයි. මේක හයිලයිට් කරන්නේ උද්දීපනය කරන්නේ දුක්ඛය වැඩි කිරීමෙන් අනිත්වා නිලීන කරනවා අපි. අනිත්වා හීන කරලා දානවා. පච කරලා දානවා. පච කරන එක මාසු කරගන්නවා. නතු කරාට පස්සේ මම ටෝච් එක ගහලා වැළඳලා අසවල් දී කියලා කියනවා. නමුත් අනික ඔක්කොම අපිට පේනවා ඒක පේන්නේ පසුබිමේ ඒක පේන්නේ අන්ධකාරයේ. ඒ වගේ විචක්කය දෙයකට යොමු කිරීම කරනවා. මෙන්න මේ විචක්කයට අහුවෙච්ච දේ තමයි ਵਿਚාරය කරන්නේ. රස බලන්නේ. කුතුහ කරගන්න. ඒකේ ස්වභාවික ලක්ෂණ භාව ලක්ෂණ බලන්න. ඒක නිසා ආත්මෝපදේශයක් තියෙනවා. යමකට විතක්ක යොමු වුණා නම් ඒකේ රස තමයි තේරෙන්න පටන් ගන්නවා. අනිත් ඒවායි වෙන් කරලා. එහෙම නැත්නම් මගේ විතක්කේ මේකටයි කියලා ඒක රස බැලීමක් ආනචා වෙන කොහොමද කියන්නේ ඒක. අසුරු කිරීමක් අත්දැකීමක් අත්විඳීමක් සිදු වෙනවා. ඒක විපස්සනා කියන්නේ බැලුවොත් පේනවා කියන. ඒ නිසා කියනවා ආනාපාන සතිය කියන එක විස්තර කරනකොට අපි සතියෙන් තොරව ආනාපාන කොච්චර කල් කරා ආස්වාද ප්‍රසආතේ රස වෙනසක් අපිට තේරෙන්නේ නැහැ මොකද ඒක ඒක සතිය යොමු වෙලා නැහැ උද්දීපනය කළා නැහැ යම් වෙලාවක අපි සතිය හඳුනාගෙන සතිය මෙහෙවුවා නම් ආස්වාදයට ප්‍රසආතයට එතකොට ඒක ඒ ගුරුවරයාට අයිතියක් කියනවා අහන්න සතිය යුක්තව බලනකොට කොහොමද ආස්වාදේ පේන්නේ කියලා බැලුවා නම් පේන්නේ කොහොමද ප්‍රසආතේ පේන්නේ කොහොමද සෞම්‍ය උද්දීපන කියන මොකක්ද කියන ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනස මොකක්ද කියලා. ඒකෙන් උත්සාහ කරන්නේ අර විචක්කය තීව්‍ර කරන්න. ਵਿਚාරයට පණ දෙන්න. ඉතින් විචක්ක ਵਿਚාර දෙකෙන් තොරව ඔය අපි පාවෙන ඇස් දෙකින් බලනකොට එයාට එල්ල වෙන්නේ සාමාන්‍ය කිස්සෙක්ගේ ඇස් දෙකේ වගේ. පිස්සිගේ ඇස් දෙක එක තැනකට එල්ල වෙන්නේ පාවෙනවා. ඉතිරිලා දවස් හතක් කරනකම් පොඩි දරුවන්ගේ ඇස් දෙක පාවෙනවා. මෙන්න මේ වගේ කියන රහතන් වහන්සේගේ ඇස් දෙක. මොනවද යා බැලුවට සීජේකට ફોකස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක see through. ඒ බලන දේ හරහා යනවා මිසක් ඒක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේ රහතන් වහන්සේ සහ පිස්සෙන් දෙන්නේ අතර වෙනස අල්ලන්න බෑ කියලා කියනවා. Saints and psychopaths හොඳටම තිස් වෙනවා පහත් වෙනකොට ඔය කාටවත් තේරෙන්නේ නැහැ මනුස්සයා මේක දිහා බලනවාද ඒක රස බලනවාද ඒක ආදීනව බලනවාද කියලා මොකද ඒක හරහා බලන්නේ ඒ නිසා මේ භාවනා කරලා විශ්වාසනා කියන එක ලොකු ගැඹුරක් තියෙන වචනයක් ෆිලොසොෆි එකක් තමයි මේක මේ අහකට ගියාට කියන එක නෙමෙයි අන්තික එකකට එල්ල වෙලා එකක් එක ගැලීගෙන ඇලී ගන්න ගතිය නැහැ ඒක බැලුවොත් ඒ පාගෙන ගිහින් අනිත් එකට යනවා. මේක බැලුවත් ඒකේ ඒ මොනතේ නතර වෙනවද? විනිවිදන හරහා යහපත් බලනවද කියන එක පිටින් දෙක නෑ තේරෙන්නේ. ඒක නිසා විචක් කවිචාර දෙක ගැන බලනකොට මේ දෙකේ සතියත් එක්ක ලොකු ඉච්ඡාවක් කතා කරනවා. සතිය කියනවා ඉච්ඡාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා. 咱们两。